ශාමලී මහත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඉස්ලාම වහන්සේට පින් දෙනවා අපිට වහන්සේට මේ මුලික වූ මහත්මයාට පින් දෙනවා. අපිට පින්කම් කරගන්න අවස්ථාව සැලසෙ දුන්න. අසනීප වෙච්ච අවස්ථාවේ කණ්ඩායමයි මට උදව් කරා. ඒ හැමෝටම පින් දෙනවා. ඒ වගේම ඔබ වහන්සේගේ ධර්මව දිනු කරගන්නට අපිට තව තව ධර්මයේදී අවබෝධ කරගන්නට උදව් කරන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ඔබ වහන්සේට පින් දෙනවා කටපුවකව. මගේ ප්‍රශ්නය සාමින්හස මේ දැන් ඔය අපි සත්තු එහෙම කුකුල්ලෝ උදාහරණයක් ගත්ත කුකුල්ලෝ ඌරෝ වගේ අය අද ඉන්ජෙක්ෂන් ගහලා අඩු වයසෙන් මේ ලොකු මහත් වෙන්න පැමිණෙන්න එහෙම කරනවනේ. මේ කරනවා. ඒ වගේම ඥාන විකෘති කරපු හාල්‍යටි බව අද තියෙන ඥාන විකෘති කළානේ. ඒවා ඒවා අනුභව කරලා කරන නිසා නේද ස්වාමීන් අද ආඩු වයසෙන් ගැහණු දරුවන් වැඩි වියට පැමිණීම මේ ඒ වගේ දේවල් වෙලා සමහර දැන් පිරිමි දරුවන් උනත් ගත්තත් අඩු වයසෙන් හැංගීම් බර වීම ඒ වගේ දේවල් වෙලා අද සමාජයේ විකෘති වෙන්න මේ ඥාන විකෘතිතාවය මේ වෙනස් කිරීම බලපානව නේද ස්වාමීන් වහන්සේ? ඒවා ඉතින් මොකද දැන් ඒවා විකෘති කරලා ඊට පස්සේ ආහාර හැටියට ගත්තහම ඒ ආහාරය ප්‍රත්‍ය වෙලා තමයි ශරීරයේ රූප කලාප නිර්මාණය වෙන්නේ. ඉතින් එතකොට ඒ රූප කලාප වලත් විකෘතියක්. දැන් ආනන්ද මහත්මයා මෙතෙක් පැහැදිලි කළේ ඒක තමයි. ඒවෙන් විවිධ පිළිකා ඇති වෙන්න, බරපතල රෝග සමූහයක් ඇති වෙන්න අරවා පාදක වෙන්නේ ඇයි? එක පැත්තකින් අර ඝාතනය කරනකොට ඒ සතුන්ගේ ඇතිවෙන විකෘති මනෝභාවයන් තදින් බලපානකොට අර රූප කලාප වෙනස් වෙනවා. මොකද එක ෂණයෙන් රූප වෙනස් වෙනවනේ. මානසික බලපෑමත් එක්ක චිත්තජ රූප හැටියට සිතින් හට ගන්න රූප කොටස් තියෙනවනේ. අනිත් පැත්තෙන් ඥාන විකෘතිය නිසා ඒ සතුන්ගේ අර බීජ නියම වශයෙන් චිත්ත නියම වශයෙන් උත් එතකොට ඒ රූප විකෘති වෙනවා බීජ නියම වශයෙන් උත් එතකොට අනෙක් අතට ඒ රූප විකෘති වෙනවා. ඉතින් ওই දෙපැත්තෙන්ම විකෘති වෙච්ච රූප කොටාශයක් අපේ ආහාරයේ හැටියට අනුභව කරනකොට ඒකෙන් පුද්ගල ශරීරයේ බරපතල විදිහේ විකෘතිතා ඇති වෙනවා. ඒවා විවිධ පැතිවලට බලපානවා. ලෙඩ රෝග හැටියට වගේම ඒ විකෘති කායික මානසික තත්ත්වයන් උද්ගත වෙන්නට. ඉතින් ඒක තමයි අපි අර මුලින් සිහිපත් කළේ විද්‍යාව තාක්ෂණය දියුණුයි කියලා. අද හුඟක් දෙනා කරන්නේ යම් යම් දේවල් වල හේතුඵල සම්බන්ධතාවය තේරුම් අරගෙන තියෙනවා. එතන බුද්ධිය යම් ප්‍රමාණයකට අවදි කරගෙන තියෙනවා. හැබැයි ඒ සබාධම් රීතිය ක්‍රියාත්මක වෙන රටාව ගැන සංවේදීව ඒ තමන්ගේ බුද්ධිය හසුරවන්න තරම් ප්‍රඥාවක් හුඟක් දෙනකොට නැතිකම නිසා තමයි ඒ විද්‍යාව තාක්ෂණය වැරදි විදිහට පාවිච්චි කරලා සබාධමත් සමස්ත සමාජයත් විකෘති වෙන තැනකට අදපත් වෙලා තියෙනවා. ඒවයි සාමාන්‍යයෙන් මානසිකව සහ තව අර රටේ මේ ලෝකයේ අර වර්ෂාව වෙනස් වීම පවා ඔය හේතුව නිසා නේද? හැමදයක්ම ඒ කියන්නේ සබාධම වෙනස් වෙනවා සමස්ත චක්‍රයම වෙනස් වෙනවා.